ඉද වික්කවේ වික්ඛූ වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති සාදු සාදු සාදු සදාවිදි සම්පන්න පින්වත්නි හැම කෙනෙක්ම සූදානම් වෙලා ඉන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව මගේ ජීවිතය සකස් කරගන්නවා සසර ජීවිතය සූපත් කරගන්නවා සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය ඇති කරගෙන තමයි හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරන්නේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ සප්ත විසුද්ධිය පිළිබඳව විග්‍රහයන් කරන අතරවාරයේදී අද දවසේ අපි සූදානම් වෙන්නේ සරෙන් සරේ සරෙන් සරේ අපි මෙවැනි ධර්ම දේශනා වෙනත් මාතෘකා යටතේ විග්‍රහ කරන අතරවාරයේදී ප්‍රායෝගිකව අපිට සිදු කළ යුතු දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා වගේම ඉදිරි කාලයේදී ධර්ම ශ්‍රවණය කරන අයගේ භාවනා වඩන අයගේ ඒ අයට කල්යාණ මිත්‍රාශ්‍රය ලබා දීම සඳහා යම් යම් භාවනාවල දෙන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රායෝගිකව මෙවැනි ධර්ම දේශනාවලදී අපි ඒ ඒ භාවනාවල් උදාහරණයක් විදිහට අපි කිව්වොත් මෛත්‍රී භාවනාව කරගෙන යනකොට එන ප්‍රායෝගික ගැඹුකාරී தත්වයන් ආනාපාන සති භාවනාව කරගෙන යන කෙනෙකුට යෝගියෙකුට එන ප්‍රායෝගික ගැටලුකාරී தත්වයන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කාරණාවක් අද මේ විසුද්ධීන් ගැන සාකච්ඡා කර කර ඉන්න අතරවාරයේ අද ධර්ම දේශනාවේ සූදානම් වෙන්නේ. ඒ වගේම ගැටලුකාරී தත්වයක් සහ ප්‍රායෝගිකව. මොකද නිවන් මඟ ප්‍රායෝගිකව භාවිතා කළ යුත්තක්. අපි මොනතරම් කරුණු කාරණා දැනගත්තත් පළක් වෙන්නේ නැහැ. අපේ ජීවිතයෙන් ඒවා අත්දැක ගන්න, අපේ ජීවිතය අවබෝධ කරගන්න ඒවා භාවිතා කරේ නැත්තම්. ඒක හින්දා අද දවසේ අපි සාකච්ඡා කරන්නේ අන්න ඒ වගේ ධර්ම කරුණක් මේ විසුද්ධීන් සම්පාදනය කර ගැනීම සඳහා කරන ධර්මදේශනා මාලාව අතරවාරයේදී බොහෝ දෙනෙකුට නැගෙන ගැටලුවක් තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම් කුසල ආරම්මණයක හිත තියාගෙන වාසය කරද්දී පංචකාම සම්පත්තියේ හිත විසිර යන්න නොදී වාසය කරන්න ඕනේ කියලා. එතකොට මේ සාමාන්‍ය ජීවිතයේදීත් අපි කුසල් පුරවාගෙන ජීවත් වෙන අතරවාරයේදී උපරිම උත්සාහ කරනවා සාමාන්‍ය ජීවිතයේදීත් පංචකාම සම්පත්තියේ හිත විසිර යන්න නොදී තියාගන්න බෞද්ධත්ව බෞද්ධ පිළිවෙතට ගරු කරන අය පුළුවන් තරම් උත්සාහ කරනවා තමන්ගේ සැඳෑ සමයේදී හරි මම මේ වයින් සම්පූර්ණයෙන් බැහැර වෙනවා කියලා. එතකොට ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, දුවදරුවෝ, මුණුපුරුමින් පිරියෝ මේ ඒවා මොනවද දන්නේ ඒවා පංචකාම සම්පatti නෙවෙයිද? ඔව් ඒ කියන්නේ අපේ වැඩිහිටිය අය විශේෂයෙන් ටික ටික ටික ටික පරිණත වෙනකොට හිමින් සැරේ මේවායින් හිත මුදවා ගන්න මොකද මැරෙන්න වැටෙනකොට ඇඳට වැටෙනකොට ඔක්කොම දාලා යන්න වෙනවා එහෙනම් මං හැම වෙලාවෙම හැමදාම කියන්නේ කවවාදයක් මැරෙන්න කලින් මැරෙන්න මැරෙන්න කලින් මැරෙන්න කියන්නේ මොකද්ද? ඒක මතකයේ තියාගන්න ඕන වචනයක්. තදින් මතක තියාගන්න ඕන වචනයක්. තමන්ගේ මේ මස් ශරීරය දමලා ගිහිල්ලා මැරෙනකොට අතහැරලා දාලා යන්න තියෙන දේවල් ටික මැරෙනකොට කොහොමත් අයින් කරන්න තියෙන ටිකනේ. අන්න ඒ ටික මැරෙන්න කලින් පොඩ්ඩක් අයින් කරගත්තා නම් හරි. කොහොමත් දාලා යන්න තියෙන එකනේ දුවා දරුවන් දෙමාපියන් පින්නක් කරවපු වාහන දුරකතන එකතු කරපු දේවල් ඔය ඉතින් ගඩොල් ඒවනේ ඉතින් එකතු කරේ නේද? ගඩොල්, යකඩ, වීදුරු, ප්ලාස්ටික් ඔව් එකතු කරේ. සිමෙන්ති. ඉතින් ඒ වයින් හැදිලා තියෙන මේ දේවල් ටික ගැන මැරෙන්න ඉස්සෙල්ලා තමන් මලානම් හරි. මේ සඳහා හිත මේ සංස්කාරයන්ගෙන් අත මුදවා ගන්න ඕනේ. ඒ සඳහා අකණ්ඩ වීරියක යෙදෙන්න ඕනේ. ඉතින් අද මේ වෙනකොට අපේ ඇත්තෝ බොහෝම සතුටට කාරණාවක් තියෙනවා. දින 5 දින 10 දින 15 20 එහෙම භාවනා කරන ස්වභාවයකුත් තියෙනවා නැතුව නෙවෙයි. අන්න ඒ හැම භාවනාවකදීම අපිට බොහෝ රුකුලක් කරගන්න පුළුවන් ඕනෑම තැනක. අපේ බොහෝ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඒ සඳහා බොහෝ ඉඩකඩ ලබා දෙනවා. බොහෝ වැඩසටහන් සම්පාදනය කරනවා. ඉතින් ඒ හැම එකකදීම අපිට භාවිතා කළ හැකි උපක්‍රමයක් සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ නිවසේදී උනත්. සමහර අය අපි මෙහෙම කතා කරමු වැරද්දකුත් නැහැ. නමුත් ඒක ඊට වැඩිය අපි කුසල හැඟීම ගැනයි අරමුණු කරන්න ඕනේ. දැන් අසුභ භාවනාව සිද්ධ කරනවා නම් ආනාපාන සති භාවනාව සිද්ධ කරනවා නම් මම තුන්වෙනි පියවර දක්වා වර්ධනය කරගෙන තමයි මෙතන නැගිටින්නේ. මගේ බෝධිසත්වයන් වහන්සේට පුළුවන්කම තිබුණා නම් මම සම්බුද්ධත්වයට පත් වෙලායි නැගිටින්නේ කියලා එච්චර එච්චර ලොකු අදිස්ථානයක් ගන්න. නේද? මම අසුභ හැඟීම මේ ශරීරය පිළිබඳ අසුභ චේතනාව පහළ කරගෙනමයි නැගිටින්නේ. ආන් එහෙම ඉඳගන්න එහෙම අදහසක් පහළ වෙනවද දන්නේ? මම ලෝකය පුරාවට සීමා ඛණ්ඩණය වෙච්ච මොකද මම දැන් මේවා පාවිච්චි කරන්නේ අපිව සාකච්ඡා කරපු හින්දා මේ වැඩසටහන් මාලාවේ සීමා ඛණ්ඩණය වෙච්ච සීමා සම්බේදයටපත් වෙච්ච මෛත්‍රී හැඟීම උපදවාගෙනමයි අද නැගිටින්නේ නේද ආන් එහෙම බලන්න පොය දවසක වගේ විවේක තියෙන දවසක උදේක පටන් ගත්තොත් අපේ අම්මෙක් හරි තාත්තෙක් හරි නිවසේ දරුවන්ටත් කියලා පුතේ මම දවස් දෙකක් භාවනා කරනවා තුනක් භාවනා කරනවා මගේ කැම ටික ළඟට ගෙනත් තියෙනවා ඈ එහෙම පටන් ගත්තොත් මොනතරම් වටිනවද ඉතින් දැන් අපිත් ආසයි කවුරුත් කැමති ඒක කරන්න නිවසේ එතකොට දරුවොත් ඇත්තටම දරුවන්ට ගිහිල්ලා අර වෙනදා වගේ නේ බත් පිගාන අරගෙන ගිහිල්ලා එතනින් තියලා දානයක් පූජා කරනවා වගේ නේ සිල් සමාදන් වෙලා හිටියොත් දානේ වගේ පූජා කරලා මහා හැඟීමෙන් වන්දනා කරලා පවා යන්න පුළුවන්කම තියෙනවා හරි මේවා කරන්න කවුරුත් කැමති දවස් දෙකක් තුනක් පැත්තක තිබ්බා වේ පැයක් පැය දෙකක් නේද එක දිගට භාවනා කරන්න කැමති නැද්ද කැමති නමුත් මොකද ප්‍රශ්නේ මේ කර්මකාර ශරීරයේ විනාඩි 5ක්වත් එක දිගට තියාගෙන ඉන්න බැරුවා. ඉඳගත්තුමයි දැනෙන්නේ වේදනාව තීව්‍ර කටුක රෞද්‍ර මාර ඡණ්ඩ ගෝර ආරාන්තික වේදනාව එනවා භාවනා කරන්න ඉඳගත්තුම. අනිත් වෙලාව වගේ නෙමෙයි. කවදාකවත් මූණේ මොකෙක්වත් නලියන්නේ නැහැ. ඒ වෙලාවට මූණත් නලියන්න පටන් ගන්නවා. නොයේකුත් දේවල් ප්‍රශ්න වෙලයි. මේ වගේ ශරීරයක් එක්ක කොහොමද අපි භාවනාවේ යෙදෙන්නේ? එහෙනම් මේ ශරීරයේ භාවනාවට යෝග්‍ය නැත කියලා තීරණයක් ගන්න වෙනවා. කියනවා ඉතින් සමහර අය. අනේ වෙන ක්‍රමයක් තිබ්බොත් මම කරගෙන යනවා. මට නම් බෑ මේක කරන්ද. භාවනා කලාව මට නම් හරියන්නේ නෑ කියලා එක එක්කෙනා ඉතින් ඒ වගේ තීරණ වලට එනවා. ඒතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ බෝධිසත්ව අවදී සිද්ධාර්ථ කුමාරයා බත් කෑවේ නැද්ද? කෑවා. ඒතර අපි වගේම සියලු ශරීරය භාවිතා කළේ අපි වගේමද නැද්ද? ඉන් මෙහා හිටපු සියලු රහතන් වහන්සේලා ඉන් මෙහා නිවන් මාර්ගට පිළිපන් සියලු දෙනා අදටත් පින්වත්නි දින ගණන් සති ගණන් එක දිගට භාවනාවේ යෙදිලා ඉන්න මේ ඇත්තෝ ඒ කට්ටියට හරි පහසු ශරීර හම්බෙලා ඒක වෙනම ගෝත්‍රයක් වෙන්න ඇති නේද? අපි වෙනම කට්ටියක් වෙන්න ඇති. අපිට මේ බැරි එහෙමද? නෑ අපි ඔක්කොටම ලැබිලා තියෙන්නේ එකම ශරීර. එහෙනම් මොකද මේ වෙලා තියෙන්නේ? පුහුණු කරන ක්‍රමවේදයේ තියෙන වැරද්ද නැත්තම් පුහුණු කරපු කාලයේ තියෙන අඩුව. ගත වීරයේ අඩුව. ගත සිහියේ අඩුව. ඉතින් අපි මේ මේ මේ කාරණාව පුහුණු කරන්නේ අපූර්ව උපක්‍රමයක් යොදා ගන්න පුළුවන්. හරි. ඉතින් එච්චර වර්ණනා කරන්න ඕනේ නෑ ඕක නේද? සාකච්ඡා කරමු. එකම දෙයයි. අපි භාවනාවක් කරන් ඉඳ ගන්නවා. ඉඳගත්තට පස්සේ දැන් අපි හිතමුකෝ මෛත්‍රිය කියලා. දැන් මෛත්‍රී භාවනාව කර කර ඉන්නකොට පළවෙනිම කාරණාව තියෙන්නේ වැඩිපුර දෙනාට තියෙන ප්‍රශ්න තමයි හිත විසිරලා යන එක. හිත හරියට විසිරලා යනවා. ඊට පස්සේ කොහේ ඉන්නවද දන්නේ නෑ. එහෙනම් විනාඩි 10ක් විතර ගියා තමයි මතක් වෙන අනේ මම මේ ආනාපානය කරන්න ඉඳගත්තේ මෛත්‍රී කරන්න ඉඳගත්තේ මේ මොනවද මේ කරන්නේ හරිද මේ මොන කෝලමක්ද කියලා එහෙම. එහෙම හිත විසිරීලා යන්නේකේ සමහර වෙලාවට සීමාව පනිනවා. සීමාව පැනනට පස්සේ මෙයා උත්සාහ කරනවා කරනවා කරනවා පොඩ්ඩක්වත් ඒකාග්‍රතාවයකට එන්නේ නැහැ. එතකොට මේ භාවනා කරන එක්කෙනා තීරණයක් ගන්නවා. මම දන්නේ වැරදි නම් කියන්න මට. හුඟාක් වෙලාවට සමහර මේක හරියට භාවනා කරලා ඉඳගන්න එක මැරතන් එකක් දුවනවා වගේ වැඩක්. හරිද? කට්ටිය එක පේඩියකට ඉඳලා මැරතන් එකක් දිව්වොත් සමහර අය මීටර් 100ක් විතර දුවලා නවතිනවා. සමහර අය 150ක් විතර දුවලා නවතිනවා. සමහර අය 200ක්. සමහර අය 60ක් දුවලා නවතිනවා. සමහර අය ගොඩක් ඈත දුවනවා. මොකද පුහුණු කරලා තියෙන විදිහ ඇටියට නේද? හොඳට පුරුදු කරපු අය ඉවර වෙන්නම දුවනවා. ඒකෙන් දිනන එක්කෙනෙකුත් ඉන්නවා. හරි. ඒ වගේ බොහෝ දෙනාට බොහොම කෙටි වෙලාවයි මේ මැරතන් එක දුවන්න පුළුවන්. නේද? ඉඳගෙන චුට්ටක් වෙලා යනකොටම භාවනාව කරන්ඩ හිත ටික ටික විසිරීලා ඔන්න තීරණයකට එනවා. අදට මෙච්චරයි. <laughs> අදට මට පුළුවන් මෙච්චරයි කියලා තීරණයකට එනවද නැද්ද? මම ඒකයි කිව්වේ මේ ධර්ම දේශනා මාලාව අපි ප්‍රායෝගික තැනකටයි අරන් යන්න ඕනේ කියලා. නැත්තම් වැඩක් නැහැ. හැමදාම අපි බනහා ඉඳි. ඇත්තටම පැහැදිලි තීරණයකට එනවා තමයි. අදට මෙච්චරයි. අද මට ආයෙ බෑ. අද මං එතකොට අහනවා මේ ඒ අයගෙන් කවුද ඒ තීරණය දුන්නේ? අදට ඔබට පුළුවන් මෙපමණයි කියන තීරණය දුන්නේ කවුද? මේ අපේ හිත. නිකං හිත නෙවෙයි පංචකාම සම්පත්තියේ විසිරිච්ච හිතයි ඒ තීරණය දෙන්නේ. විසිරිච්ච හින්දා ඒ දෙන්නේ. හරිද? ඉක්මනට නැගිටලා කුස්සිය පැත්තට යන්න කියනවා නැත්නම් අර කතා කර කර ඉන්න පැත්තට යන්න කියනවා කොහෙට හරි හෙට යන්න දැන් ඉතින් යන්න දැන් ඔහෙ ඉතින් ගෑන් ගිහිල්ලා නිකන් ඉතින් මම භාවනා කරලා ආවේ කියලා ඔය නිදහසේ. ඒ එක වැඩක්. ඒ අතර වාරේ සමහර ඇත්තෝ මේක කරගෙන යනකොට හරි පුදුම වැඩක් තමයි වෙන්නේ. ඒ ඇත්තෝ දන්නෙත් නෑ මොකවත් නෑ පළවෙනි හන්දියෙම එයා හැරෙනවා. ඒ පළවෙනි හන්දියට අපි කියන්නේ නිදිමත හන්දිය කියලා. හරි දැන් පාරක යන්න යනකොට ඒ යන්න තියෙන මාර්ගයේ ඉස්සරහට තියෙද්දි හන්දි වගේක් හම්බ වෙනවනේ. ඉස්සෙල්ලාම හම්බ වෙන එක මොකද්ද? නිදිමත හන්දි. ආය එතනින්ම හැරෙනවා. ඒ මොකද පොඩි වෙලාවයි බෙල්ල කඩාගෙන වෙනවා නේද? ඊට පස්සේ බලාගෙන ඉන්න අයට හරිය අවලස්සනයි ඒක. මම එහෙම කියන්නේ නින්දාකරනද අවලස්සන මොකද? අනිත් අය වෙලාවකට බලාගෙන ඉන්නවා දරුවෝ, ඥාතීන්, පාරයන් අයත් බලාගෙන ඉන්නවා විහාරස්ථානයේදී. හරියට බඩේ මොන හරි නැති වෙලා වගේ මෙහෙම හොයනවා. නේද? ඉතින් ඔන්න මතක තියාගන්න ඕන නිින්ද ගිහිල්ලා බෑ. භාවනා කරද්දී නිින්ද ගිහිල්ලා බෑ. ඒක හරි නරක වැඩක්. අපි ඕකට උපදෙස් දෙනකොට යෝගීන්ට කියන්නේ ඕක හරියට නිකන් ඇටැක් එකක් වගේ කියලා. ඇටැක් එක කියන්නේ පහර දීමක්. නිින්දෙන් පහර දෙනවා. අපේ කුසල හිතට නිින්දෙන් පහර හම්බ වෙනවා. තීන මිද්දෙන් පහර හම්බ වෙනවා. පළවෙනි ප්‍රහාරය හම්බ වෙනකොට ටිකක් ගැස්සිලා එහෙම ඔන්න මූණ දෙන්න හොඳයි. මම මේකට මූණ දෙනවා කියලා පටන් ගන්න ඕනේ. හැබැයි දෙවෙනි ප්‍රහාරයත් ආවොත් දැනගන්න ඕනේ. නේද අපි කියන්නේ නේද? සකන් ඇටැක් එක එන්න දෙන්න එපා. නේද? ඒගේ දෙවනිත් හාරය ආවොත් අපි දැනගන්න ඕනේ ඊළඟ සැරේ එන්නේ ඉතින් ඉවර වෙන්නම තමයි නිින්ද යනවාමයි කියලා අන්න එතනදී අපිට යම්කිසි වැඩ පිළිවෙලකට යන්න වෙනවා. දැන් ඒ ඉරියව්වෙම ඉඳගෙන හිටියොත් මේ ශරීරය මේ ශරීරය මේ සිත දැන් මේ ඇකිලීගෙන එන්නේ. ආන් ඒ වෙලාවේදී කරන්න ඕන දේ තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ වැඩිපුරම. ඒ වෙලාවේදී හුඟක් අය බලනවා නැගිටින්න. නැගිටලා වටපිට බැලුවොත් නැගිටලා ඇවිද්දොත් නැවිදලා කාත් එක්ක හරි කතා කරොත් ආය පරණ තැනටම යන්නේ කොතෙන්ද? හිත විසිරෙනවා පංචකාම සම්පත්තිය. ඉඳගෙන ඉන්න බෑ නිින්ද යනවා. නැගිටලා යන්න බෑ හිත විසිරෙනවා. දැන් මොකද කරන්නේ? අන්න ඒ වෙලාවේදී තමයි ඒ අතර මැද තියෙන වටිනාම වටින, ඉතා වටින ක්‍රමවේදයක් තියෙනවා. ඒකට අපි කියනවා සක්මන් භාවනාව කියලා. හරිද? මේ වෙලාවේදී සක්මන් භාවනාවේදී අපි භාවිතා කරන්නේ හැබැයි ලස්සන උපක්‍රමයක් ඒ තමයි වේදනාවට හිත යොමු කිරීම කමටහනෙන් අයින් වෙනවා. ඇයි කියන්නේ? එකම දෙයක් මෙනෙහි කර කර ඉන්න අපේ හිතට ප්‍රාථමික අවස්ථාවවලදී ආරම්භයේදී හරි අපහසුකම් ඇති වෙනවා, හරි වෙහෙසක් දැනෙනවා. මොකද කෙලෙස් වලින් අයින් වෙනවා කියලා කියන්නේ රිදෙන වැඩක්. නිකන් රිදෙන නෙවෙයි කලන්ත දාන වැඩක්. ඒකයි මලමිනී ළඟ කලන්ත දාන්නේ. හරිද? මලමිනී මලමිනිය කියලා කියන්නේ තමන්ගේ කෙලෙස් සම්පතක් නේද? ඊට කලින් කෙලෙස් සඳහා ඒ කියන්නේ ලෝභ සඳහා භාවිතා කරපු ශරීරයක්. දරුවාගේ ශරීරය, අම්මාගේ ශරීරය අපි මේ කතා කරන්නේ ලෞකික ජීවිතය ගැන නෙවෙයි මට බයිනවා කට්ටිය ඔන්න ඔය මොනවද කතා කරන්නේ දරුවාගේ ශරීරය ඉතින් ලෝභණයෙන් නම් ඉතින් ඔව් ලෝභණයෙන් නම් අපිට විතරක් නෙවෙයි එළදෙනටත් එහෙමයි නේද වහු පැටියටත් එහෙමයි අම්මාගේ ශරීරය ලෝභ කඳක් ඒක අරගෙන ඇවිල්ලා තමයි අපි කුකුලෝ පස්සේ නේද කිකිලියෝ පස්සේ එළදෙන්නු පස්සේ ඊරියෝ පස්සේ සංසාර ජීවිතේ කොස්සර අම්මා අම්මා කියාගෙන ගිහින් නැද්ද අම්මා කියන හැඟීම හදාගෙන ඉතින් ඒකින්ද මේක කඩලා කඩා ගන්නටයි මේ උත්සාහ කරන්නේ. ඒකින්ද මේ වාගින් බැහැර වෙන්න ඕනේ. ඒ බැහැරවීම සඳහායි මේ ගන්න උත්සාහය. එතකොට මේ වෙලාවේදී අපි සූදානම් වෙන්නේ භාවනා කරමින් ඉන්න කෙනා පංචකාම සම්පත්තියේ හිත විසිර යන්න දෙන්නේ නැතුව තීන විද්‍යට යට වෙන්න දෙන්නේ නැතුව ඒ අතරමැද තියෙන උපක්‍රමය තමයි සක්මන් භාවනාව කියලා කියන්නේ. මේකෙදි මේ වෙලාවේ අපි අර මම කියන්න උත්සාහ කරේ අර බොහෝ කාම සම්පatti යෙදිච්ච, ඒ කියන්නේ බොහෝ කාම සැප වින්ද මව්ගේ ශරීරය මලමිනිය වෙලා ගෙදර ආපම කලන්තේ දාන්නේ කෙලෙස් වලින් අයින් වෙන්න බැරුව. ඒකයි ඒ. ආය දකින්න හම්බෙන්නේ ආය දැක සතුට වෙන්න හම්බෙන්නේ ආය දැක ආය අසා සතුට වෙන්න හම්බෙන්නේ ආය හැපි හැපි සතුට වෙන්න හම්බෙන්නේ නේද? අපි එහෙමනේ අපි සතුටු වුණානේ. පටන් ගත්තේ මම්මගෙන්නේ. ඉතින් ඒ වගේ මේ ලෝකේ ශරීර වලින් නොයෙකුත් මේ වගේ වස්තු වලින් ඒවයින් මේ හිත සතුටු කරගන්න රූප, ශබ්ද, ගන්ධ, රස ස්පර්ශ වලින් ලැබිච්ච සංග්‍රහය තමයි මේ නැති වෙන්නේ කෙනෙක් මැරුණහම නැත්නම් විනාශ වුණහම වස්තුන් විනාශ වුණහම ඉතින් ඒ වයෙන් අයින් වෙන්න තමයි මේ දැන් අර භෞතිකව අයින් වෙනකොට තමයි අර ප්‍රශ්නේ දැන් මේ හදන්නේ මොකද්ද මෙතන ඉඳගෙනම අයින් වෙන්න ඒවා ඔක්කොම තියෙද්දිම අයින් වෙන්න හදන්නේ එතකොටත් පලන්දේ වගේ තමයි හරිද ඒකයි ඔය භාවනා කරන්න ගියාම ගොඩාක් අමාරු හරිද ඒක ගැන අපි ආය ආය ආය ආය මම පොඩ්ඩක් මතක් කරන්නම් ඒක වටිනවා මොකද්ද මේ අමාරුව කියලා. ඒක මතක් කරලා ඉන්නම් ගොඩේ වතාවක් මතක් කරලා තියෙනවා. ඒකත් මතක් කරලාම ඉන්නම් අපි සක්මන් භාවනාව මේ වෙලාවේදී ඔය වගේ අවස්ථාවක් කරන්නේ කොහොමද කියලා කතා කරන්න ඉස්සෙල්ලා. උදේ 7 වෙනකන් නිදිය ගන්න පුරුදු වෙච්ච කෙනෙකුට පාන්දර 4ට කතා කරනවා. මොනවද එයාට වෙන්නේ? දැන් එයාව නැගිටවලා තියලා ගෙලින් කරලා තියලා පොඩි කෙනෙක් කියලා හිතන්නකෝ අපේ දරුවෙක් කියලා හිතන්නකෝ. දැන් එයා කොහොමද ඉන්නේ? අන්න අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ තමයි මොනවද? රෞද්‍ර, කටුක, ඡණ්ඩ, ගෝර, මාරාන්තික වේදනා ඇති වෙනවා. නේද? එයා එයා කියන්නේම දරන්න බෑ. එයාට දරා ගන්න අමාරුයි ඒවා. ඉතින් හදන්නේම මොකද්ද? මේ ශරීරය හරහට පෙරලන්නමයි හදන්නේ. ඔය අර පුටුවක් උඩ හරි පෙරලන්න හදනවා. අර ඇඳ දෙන්න නැත්නම් අපි. නේද? ඒ මොකද වේදනාව දරන්න බැරුව. ඇත්තටම වේදනාව ඇති වෙනවද නැද්ද? උදේ 7 වෙනකන් නිදියන්න පුරුදු වෙලා තියෙන කෙනෙකුට උදේ 4ට කතා කරලා නැගිට්ටවලා හිටෙව්වොත් වේදනාව ඇත්තටම ඇති වෙනවද නැද්ද? ඇත්තටම වේදනාවක් ඇති වෙනව නේද? දරුණු වේදනාවක් ඇති වෙනවා. හරි අමාරුයි දරා ගන්න. මම දෙවෙනි දවසෙත් කතා කරනවා. තුන්වෙනි දවසෙත් නැගිටවලා තියෙනවා. හතරවෙනි දවසෙත් නැගිටවලා තියෙනවා. එන්න එන්න මේ වේදනාව වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. දවස් 10ක් ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න එයා නිකම්ම නැගිටිනවා. කිසිම වේදනාවක් නැතුව ඉන්නවා. එතකොට මේ වේදනාව වලට මොකද උනේ? එහෙනම් ඒවා කුමක් හින්දා ඇති වෙච්ච වේදනාවද? කාමච්ඡන්දේ හින්දා, ඇඳට තියෙන කැමැත්ත හින්දා, ඒ කැමැත්ත ළඟා කරගන්න බැරි හින්දා ඇති වෙච්ච වේදනාව. නේද? ඒවා ඇත්තටම ඇති වුණාද නැද්ද? ආ එහෙනම් ඒ ආසාව අයින් වෙනකොට ඒ වේදනාව පහ වෙනවා. තේරෙනව නේද? එහෙනම් දැන් තේරෙනවද භාවනා කරන් ඉඳගත්තුම ඔච්චර වේදනාව මොකද කියලා? අන්න දැන් අපිට තේරුණා. මේක අයින් කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. හරි. දැන් එහෙනම් හරියටම සංදියක් හොයාගත්තා අපි. මොකද්ද සංදිය? පංචකාම සම්පත්තියේ හිත හිත විසිරලා පෙරදුනහම කරන්නේ තිබ්බට පැඩිය ඒකෙම විසිරව ගන්න එක. නැගිටලා යනවනේ. නිදිමත ඇවිල්ලා පෙරදුනහම වෙන්නේ පංචකාම සම්පත්තියේ හිත විසිරව ගන්න එක. මෙන්න මේකට ඉඩ නොදී මොකද කරන්න ඕනේ? දැන් මට වෙහෙසයිනේ මේ කුසල් අරමුණේ ඉන්නකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ කුසල් ආරම්මණයේ ඉන්නකොට කෙනෙකුට පස්කම් සැපයෙන් අයින් වෙන හින්දා කායික වගේම මානසික වේදනා තියෙනවා. ඒක හින්දා මේ කමඨහන මුලදී කමඨහනෙන් අයින් වෙන්න හදන ඒ කියන්නේ කමඨහන කියලා කියන්නේ හිත පිරිසිදු කිරීම තුවාලයක් වෙලා කියන්නකො. ඉතින් තුවාලේ පිරිසිදු කරනකොට ලේසිද? අමාරුයි. හැබැයි හොඳ වෙන්නේ හොඳ වුණාමයි ලේසි. හොඳ වීම සඳහා පිරිසිදු කරනකොට අමාරුයි. නේද? අන්න ඒ වගේ මේ වැඩේ පටන් ගත්තාම අමාරුයි. ඒ කියන්නේ අමාරුවෙන් හරි කළ යුත්තේ අපිට තුවාලයක් ඇති වුණාම අපි අමාරුවෙන් හරි සුද්ධ කරනවා නේද? සුද්ධ කරන්නේ හොඳ කරගන්න. ඒ වගේ මේ හිත හොඳ කරගන්න කරන මේ වැඩේදී භාවනා ඉඳන් ඉන්න කෙනාට කමටහන නැත්තම් භාවනා අරමුණ හරි වෙහෙසයි ඒ වෙලාවකට. ඒ ඔක්කොම ප්‍රශ්න ටික විසඳ ගන්න කරන්නේ එයා කමටහන නවත්තනවා. තීන මිද්දට යට වෙලා බුදියන්නේත් නැහැ. හරිද? දෙවෙනි ඇටැක් එක ඇවිල්ලා දැන් තියෙන කියලා හිතන්නකෝ. තුන්වෙනි එක වෙනකන් ඉන්නේත් නැහැ. හරිද? ඒ වගේම නැගිටලා යන්නේත් නැහැ. ඒ වගේම පංචකාම සම්පත්තිය විසිරුණා නම් ඒකටම ඉඩ අරින්නේ නැහැ. එතකොට නිකන් වැරදුනා. හොඳටම වැරදුනා වෙනවා. ඒ කියලා නැගිටලා වට පිට මෙහෙම බලන්නේත් නැහැ. හරිද? මෙයා මොකද කරන්නේ? ඒ මොහොතේ ඉඳලා කමටහන නවත්තලා හිත විසිරෙන්නට නොදී ශරීරයේ ඉරියව්වකට හිත යවනවා. හරිද? මේක කරලා බලන්න කොච්චර ප්‍රායෝගිකද කියලා මෙයා මොකද කරන්නේ? අපි හිතමු මේ විදිහට තියෙනවා කියලා එයා ළඟ වතුර බෝතලේ ඉස්සරහින් තියාගෙන හිටියා කියලා. දැන් මොකද කරන්නේ? වතුර එක ගණ්ඩායි යන්නේ. දැන් මේ භාවනාවේ යෙදලා හිටිය කෙනා හිමීන් සැරේ මේ අත උස්සන්න ඕන. දැන් මං හරි. මට දැන් වෙහෙසයි මේ කමටහන. කමටහන හරිය නැති හින්දානේ විසිරුනේ වෙන කොහෙට හරි. හරි මං පොඩ්ඩකට නැවතුවා. නවත්තලා මොකද කරන්නේ? හිමීන් සැරේ මේ අත ගන්නවා වතුර බෝතලේ ගන්න. මේ අත මෙහෙම ගන්නකොට මට අත ගන්නවා කියලා දැනෙනවද නැද්ද? හැබැයි මම හිත හිතෙන් කියන්නේ නැහැ. හරි අපිට මුලදී පුහුණු වීම කරනකොට සමහර අයට එහෙම උපදෙස් දෙනවා. නමුත් දැන් ටිකක් පහ වුණාට පස්සේ එහෙම ඕනේ නැහැ. හුඟක් අය ආ මම අත ඔසවනවා, ඔසවනවා, ඔසවනවා, ගෙනියනවා, ගෙනියනවා, ගෙනියනවා, තබනවා නෑ නෑ එහෙම ඕනේ නැහැ. එහෙම කරාට කමක් නැහැ. ටික දවසකින් වැඩේ අතාරින්න ඕනේ. වචන වලට නෙවෙයි මම මේ අත ඔසවනකොට මට ඔසවනවා කියලා දැනෙනවා. ඒක වේදනාවක්ද නැද්ද? ඒක සැප වේදනාවක් වෙන්නත් පුළුවන්. දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්. අදුක්ඛ සුඛ වේදනාවක් වෙන්නත් පුළුවන්. එන්න ඒ වේදනාව විඳ විඳ. ඒ කියන්නේ දැනි දැනි අපි කියමු දැනි දැනි කියලා. මම මේ අත උස්සන්නේ වෙනද වගේ නෙවෙයි. අවදානයෙන්මයි දැනි දැනීමයි. හොඳයි. මේ දැන් මගේත් එක්ක ධර්ම සාකච්ඡා කරමින් ඉන්නවා. හුස්ම ගන්නවා දැනුණාද මෙච්චර වෙලා? ගත්තේ නැද්ද? ගත්ත. ඇයි දැනුන්නේ නැත්තේ? අවධානය නැති හින්දා. ඇස පිය හෙලනවා දැනුණාද? නෑ. අවධානය නැති හින්දා. නේද? එහෙනම් අවධානය නැත්තම් දැනෙන්නේ හරිද? දැන් මං කමටහන නවත්තලා මොකද කරන්නේ? මෙන්න මේ අතේ අතේ ගැනීම අත උස්සන්නේ ඒහි ඒ ඒක දැනි දැනි. එහෙම කියන්නකෝ මං තේරෙන භාෂාවෙන් නේද? දැනි දැනි අත උස්සනවා. දැන් මට දැනෙනවා මේ උස්සනවා කියලා. වචන මොකුත් නැහැ හිතෙන්. හිතෙන් වචන නැහැ. දැනි දැනි දැනි දැනි දැනි දැනි ඔසවනවා. හරිද? නැත්නම් අර වචන වලට පුරුදු වුණාම මොකද වෙන්නේ? ඔසවනවා ඔසවනවා ඔසවනවා කියලා කියන අතර වාරේ බුද්ධ වන්දනාවේදී වගේ වෙන්නේ. මොකද? බුද්ධ වන්දනාව අපි කිය ගාථා ටික කියාගෙන කියාගෙන යනවා. කිව්වට හිත ගාථා වරදින්නෙත් නෑ. හිත කොහෙවත් යනවා. ඒ කියන්නේ වචනයෙන් ඇති වෙන මේ සංස්කාරයට හිත නවත්තලා එයාට යන්න පුළුවන්. දැන් කිසි තැනක යන්න බෑ. මෙන්න මේ දැනීමට හිත යොමු කරොත්. එහෙනම් අතවසවන්නේ දැනි දැනි දැනි දැනි එසෙව්වා. දැනි දැනි අරගෙන ගියා. හිමීන්සරේ දැන් මම මේ වතුර බෝතලේ ඇල්ලුවා. අල්ලනකොට වතුර බෝතලේ අත වදිනවා දැනෙනවා. නේද? දැන් මම මේ මොසවනකොට බර එසවෙනවා දැනෙනවා. ගේනකොට දැනෙනවා. මේ අතින් මූඩි අරිනකොට දැනෙනවා. ඒ දැනීම ඔක්කොම විඳ විඳ. හරිද? ඊට පස්සේ උගුරට වතුර ටිකක් වටනවා. තොලේ වතුර වැදෙනකොට දැනෙනවා. ඇතුළට යනකොට දැනෙනවා. උගුරෙන් පල්ලෙහාට යනකොට දැනෙනවා. හොඳට අවධානය යොමු කරොත් තේරෙයි මං කවදාකවත් වතුර බීලා නැහැ මේ වගේ කියලා. කවදාකවත් වතුර බීලා නැහැ මම මේ වගේ. ජීවිතේ පළවෙනි වතාවට තමයි වතුර බිව්වේ කියලා දැනෙන්නේ. හරිද? අන්න ඒ වගේ ඉරියව් පවත්වන්න පටන් ගන්නවා. වේදනාවේ හිරොදමින්, ඒ කියන්නේ දැන් බලන්න මේ කරන්න හදන්නේ හැම තැනම විසිරිච්ච හිත හය තුල විතරක් පවත්වා ගන්නයි මේ හදන්නේ. ඒක කොච්චර ලොකු ජයග්‍රහණයක්ද කියන්නේ? නේද? හැමතැනම විසිරෙන හිත මේ කය තුල විතරක් පවත්වා ගන්න. දැන් ඊළඟට කරන්නේ හිමී නැගිටින්න ඕන දැන් වතුර ටිකක් බිව්වා. ආය ඕනනම් පොඩ්ඩක් භාවනා කරන්න බලවා. ඒත් හරියන්නේ නැහැ. නැත්නම් දැන් හිමී නැගිටින්න හදන්න. එතකොට දැන් නැගිටිනකොට මොකද ඉරියව්වේ? දැනගෙනමයි නැගිටින්නේ. නේද? දැනෙනවා මට. නැගිටලා මම එක පියවරක් තියෙනකොට මට ගලක් කැනෙනවා. දැනෙනවා. හරි. ඊට පස්සේ තමන් සක්මන් කරන්න තැනක් සූදානම් කරගෙන ඉන්න ඕන අඩි 15ක් විතර දිග තීරුවක්. ඒකේ ගල් මුල්, පඩි එහෙම නැති හරිද? අඩි 15ක් 20ක් විතර දිග තීරුවක් හදාගෙන ඉන්නවා. ඒකේ බොහෝ විට වැලිය අතුරලා තියෙනවා නම් බොහොම හොඳයි. දැන් සක්මන් මළුව ළඟට යනකම් යන්නේ අර පැත්තේ කවුද ඉන්නේ මේ පැත්තේ කවුද ඉන්නේ මොනවද වෙන්නේ මය දිහා කවුද බලන් ඉන්නේ ඔක්කොම අතහැරීම මං අභියෝග කරලා කියනවා හරි අමාරුයි ඔය අතහැරීම හරි අමාරුයි. හරි බලන්නමයි හිතෙන්නේ. හරි භාවනා ඉරියව්වෙන් නැගිටලා මොනවද වෙන්නේ කියලා අපි මුළු සසරම බලන්නකො අප්පා බලු පැටියාගේ ඉඳන් මොකද කරන්නේ කියලා. නේද බලනවාමයි වැඩේ මොකද වෙන්නේ නේද පොඩි සද්දයක් ඇහෙනකොට කන් දෙක උස්සලා නේද ඉක්මනට බලනවා මොකද වෙන්නේ මොකද වෙන්නේ මොකද වෙන්නේ කිය කිය සංසාරෙම බල බල හිටිය අපි අන්න ඒකට විරුද්ධ වැඩ පිළිවෙලයි මේ පරන් අරන් තියෙන්නේ. හරිද? මම කියන පැහැදිලිව කියන මේක හරිම ප්‍රායෝගිකයි කියලා. මේ අතහැරීම පැහැදිලිව බලන්න ඒ ශක්තිය උරගා බලන්න. අද මට මෙහෙම පුළුවන්ද? ඉතින් නැගිටලා වටපිට බලන්නේ නැතුව සක්මන් මළුවට යනවා. සක්මන් මළුවට ගිහලා බොහොම කෙලින් හිට ගන්න ඕනේ. කෙලින් හිටගෙන මොකද කරන්න ඕනේ? ඔළුව පාත් කරගන්නවා, ඇස් දෙක අඩවන් කරගන්නවා, ඔළුව පාත් කරගන්නවා. සාමාන්‍යයෙන් Tamanට පේන වටරවුම අඩි 3ක විතර විස්කම්භයක් තියෙනවා. Tamanගේ මැද ඉඳන් ගත්තොත් අඩි 3ක විතර අරයක් තියෙනවා. හරි? මෙතන ඉඳන් ගත්තොත් මෙතන ඉඳන් අඩි 3ක් විතර පේන්න. මෙහෙම බලපුවම අඩි 3කට වැඩිය පේන්නේ නැති වෙන විදිහට තමයි මේ බිම බලාගන්නේ. හරිද? බිම බලාගෙන කෙලින් හිටගෙන ශරීරය තුල හිත තියාගෙන හිමින් දකුණු කකුල දකුණු කකුලට කිව්වේ මම දැන් මං අහම්බයක්. හරි? නැත්තම් මොකද කරන්නේ අපේ කට්ටිය? නීතියක් දාගත්තා. හාම්දුරුවෝ කිව්වේ දකුණු කකුල උස්සන්න කියලා. <laughs> සම්මත කරගන්නවා. හරි දැන් මම එක්ක වම කියන්න ඕනේ එක්ක දකුණ කියන්න ඕනේ. එහෙම කියන්න ඕන හින්දා කිව්වේ. හරිද? එතකොට දැන් ඒකනේ අර සබ්බාස සූත්‍රය එහෙම ගත්තාම දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය ඉස්සෙල්ලා එකක් කියන්න ඕනේ නේද? හතක් තියෙනවා නම් එකක් කියන්න ඕනේ. ඉතින් පළවෙනි එක කිව්වා දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව. දැන් කට්ටිය මොකද කියන්නේ? හරි. දස්සනා පහතබ්බා කියන එක එක. එහෙනම් ඒක කියන්නේ සෝවාන් වෙනවා. සෝවාන් වුණාට පස්සේ තමයි අනිත් ඒවා. ඒ භාවනාව තියෙන්නේ අන්තිමට ඒක අන්තිමට. එහෙනම් අන්තිමට භාවනාව තියෙනවා කියලා භාවනා පහතබ්බා කියන එක අන්තිමට තියෙනවා කියලා අර ඉවර වෙලාලු ඒක කරන්නේ. ඒතකොට මං ඇහුවා ඒක දවසක් දෙවෙනියට මොකක්ද තියෙන්නේ? දෙවෙනියට තියෙන්නේ සංවරාපහතබ්බා කියලා ඉන්ද්‍රිය සංවරය. එහෙනම් ඉන්ද්‍රිය සංවරයත් සෝවාන් වුණාට පස්සේ. එතකන් ඉන්ද්‍රිය සංවර ඕනේ නැහැ එහෙම බැලුවොත් එහෙම. මේ විහිළු හරි ඒ වගේ දැන් ඒක මතක් වෙච්ච වෙලාවේ කියන්න ඕනේ හින්දා මම මතක් කළේ. දැන් මේ කකුල ඔසවනවා. මේ කකුල එක කකුලක් ඔසවනකොට මොකද වෙන්නේ? මට ඔසවනවා කියලා. දැන් මෙහෙම පොළවේ තියෙන කකුල් දෙක මෙහෙම තියෙනවා කියන්නේ මේක ඔසවනකොට ඔසවන බව මම දන්නවද නැද්ද දැනීමේ හිත යොදවාගෙන ඉන්නවනම්. ඇයි? අපි ඕනම වෙලාවක කකුල ඔසවනවා කියලා දැනගත්තේ වැඩියෙන්ම දැනගත්තේ අන්ධ පුද්ගලයා පවා කකුල ඔසවනවා කියලා දන්නේ කොහොමද? දැනීමෙන්. කාය සංපස්සද වේදනාවකින්. නේද? කය හින්දා ඇතිවෙන වේදනාවකින්. එහෙනම් මම මේක ඔසවනකොට ඔසවනවා කියලා දන්නවා. ඒ ඔසවනකොට මගේ කකුලේ අනිත් මස් පිඩු ක්‍රියාත්මක භාවයට එනවා. ඒ වගේම මොකද අනිත් කකුලට? හොඳට බර දැනෙනවා. නේද? ශරීරයේ මොනවාද දැනෙන්නේ? මේ කකුලය මේ වැලිය මේ විලුඹය මේ දණිහය මේ මොනවත්වත් ඒ සංඥා ගැන අදහසක් නෑ මෙයාට සංඥා සංඥා පහළ වෙනවා ඉතින් ඒක ස්වභාවයක්නේ නමුත් ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ කොහෙද දැනෙන්නේ කියලා වැඩක් නැහැ දැනි දැනි දැනි දැනි ඇවිදිනවා කියන එකයි හරිද මොකද කරන්නේ ඉතාලම හිමින් ඉතාලම හිමින් දැනි දැනි දැනි දැනි ඇවිදිනවා ගොඩාක් හිමින් අත්‍තරම කකුලේ වේගය තමන්ට තේරෙන්න ඕන තමන්ගේ හිතේ තියෙන තැම්පත්භාවයට හානියක් වෙන්නේ නැති තරමට හිමි. හරිද? ගොඩාක් හිමින් හරියට රහතන් වහන්සේ නමක් ඇවිදිනවා වාගේ වගේ අදහසක් තමන් තුළ ඇති කරගෙන. හරිද? ඇති කරගෙන මොකද කරන්නේ? හිමින් කකුල ඔසවනවා, අනිත් කකුලට බර දැනෙනවා, සමතුලිත කරගන්නවා. සමතුලිත කරගන්නවා කියන්නේ ගොඩාක් හිමින් සමහර අයට ඇවිදින්න ගියොත් වැටෙන්න යනවා. වැටෙන්නේ නැති ගානටම හිමින් ගොඩාක් හිමින් හිමින් කකුල ඔසවලා අරගෙන ගිහිල්ලා ඉස්සරහින් තියනකොට වැලි යනෙනවා දැනෙනවා. ආන් ඒ කකුලට ඇහෙනවා දැනෙනවා. ඒක තියනකොටම අනිත් එක එස වෙනවා. හරිද? සාමාන්‍ය ඇවිදීම වේගය ගොඩාක් අඩු කරලා. සමහර අය නිකන් අර තරහ ගියාම ඇවිදින ගන්නට වගේ ඇවිදිනවා. අල්ලාප සල්ලාපේට ඇවිදිනවා ගන්නට වගේ ඇවිදිනවා. ඒකත් එක්ක කාමයේ හිත විසිරෙනවා වැඩි. ඊටාම හිමින් හැම වේදනාවක්ම විඳ විඳ විඳ විඳ විඳ විඳ ඇවිදින්න ඕනේ. හරිද? හැම වේදනාවක්ම විඳ විඳ තමන්ගේ ඒකයි ඔය සක්මන් මළු වල වැලි දාලා තිබ්බේ ඉස්සර නම් රජවරු පවා ස්වාමීන් වහන්සේලාට සක්මන් මළුව හදලා දුන්නා. ඉතින් පහසුවට නේ හදලා දුන්නේ. සක්මන් මළුව වටේ හොඳට පහසුවට හදලා සක්මන් මළුවට දැම්මේ වැලි ඇයි දැනීම් වැඩි කරන්න. හරිද? එතකොට මේ සියලු දැනීම් දැනි දැනි දැනි දැනි මෙහා ඇවිදිනවා. ගොඩාක් හිමි. ඒගොල්ලොන්ට දැන් අඩි 15 සීමාවට ගියා. දැන් මොකද කරන්න ඕනේ? හැරෙන්න ඕනේ. හරිද? මගෙන් අහනවා වෙලාවකට ඇවිල්ලා. "හාමුදුරනේ හැරෙන්න ඕන දක්ෂිනාවර්තවද වාමාවර්තවද?" දැන් ඔන්න අපිට අරමුණ තේරෙනවා නම් ওই වගේ ප්‍රශ්න අහන්නේ නැහැ නේද? ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න කොයි පැත්තකට හරි හැරෙනකොට අර කකුලට ඇඹරෙනවා දැනෙනවා. හැරෙනවා කියන සංඥාවවත් ඕනේ නැහැ. හැරෙනවා හැරෙනවා හැරෙනවා කියලා ඕනේ ඇයි? මං හැරෙනවා කියලා දන්නවා. මං හැරෙනවා කියලා දන්නවා. දන්නවනම් අයෝ කියන්න ඕනේ. නෑ ඕනේ නැහැ. දැනි දැනි දැනි දැනි හැරෙනවා. මේ විදිහට බොහොම හිමින් සාන්තව ඉතා සාන්තව මේ සක්මන් වලේ සක්මන් කරනවා. ඔන්න බලන්න මං කියන්නේ බොරුද කියලා. අඩි දෙකක් ඔය ගානට යන්න බෑ. මොකද වෙන්නේ? මෙයා ගියා. හරිද? ඉතින් ගිය ගමන් මොකද කරන්නේ? දැනගත්ත ගමන් ආයෙ කුදලලා අල්ලලා මෙහෙ දා ගන්නවා. මෙහෙ එනවා. මේක ඇතුලේ ඉන්න කිව්වේ. නේද? කූඩු කරන්න ඕනේ. හරිද? මේක ඇතුලේ ඉන්න කිව්වේ කියලා නැවතිලා කෙලින් හිටගෙන ආය අදිස්ථානයක් ගන්නවා. මට මේක පුහුණු කරද්දී හරි අපූර්ව අදහසක් ආවා. මං හිතන්නේ මේ කට්ටියත් ඒක පැහැදිලි වෙන්න ඕනේ හින්දා මම ඒ කියන්නේ අර උදව්වක් වෙන හින්දා මම කියන්නම්. මතකද පුංචි කාලේ පාපැද්දියක් පුරුදු වුණා. මොකද උනේ ඉස්සෙල්ලාම? ඇවිත් තල්ලු කරන්වත් යන්න බෑ. තල්ලු කරන් යනකොටත් අරගත් එක්කම වැටෙනවා. ඊට පස්සේ ටික ටික තල්ලු කරන් යන්න ඉස්සෙල්ලාම පුරුදු වුණා. ඊට පස්සේ අර පැඩල් එකේ කකුල තියලා චුට්ටක් යන්න නිකන් චුට්ටිම චුට්ටි දුරක් යන්න පුරුදු වුණා. ඊට පස්සේ අඩියක් විතර යන්න පුරුදු වුණා. නේද? ඉතින් ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමට මේන් අර පොඩි රෝද දෙක උඩ ඉස්සෙල්ලාම එතන මේ පුංචි රෝද දෙක උඩ කොහොම යනවද අපේ මෙහෙම කියලා. පස්සේ අපූර්වට යනවා. පාපැදියක් පදින්න පුරුදු කරන්නේ සමතුලිත යන්න. ඒ වගේ ඒ අපි කය සමතුලිත කරේ. දැන් සමතුලිත කරන්න හදන්නේ මොකද්ද? සිත. මේ හිත එක අරමුණක එක දිගට තියාගන්න. පුරුදු පුහුණු කරන්න ඕනේ. ඉතින් අර අඩියක් යන්න ඉස්සෙල්ලා වැටෙනවා කියන්නේ අර පාපැදිය පුරුදු කරන වෙලාව වැටුණා වගේ කියලා තමන් තමන් මානසිකව පිරෙන්නේ නැතුව මේ මම පුහුණු කරනවා. අපි හැම වෙලේම යෝනිසෝ මනසිකාරය තියාගන්න මොකද මට මේක පුළුවන්. මට මේක පුළුවන්. මේ වෙලාවේ අමාරුයි නේද? මොකද තාම පොඩි එකාගේ වගේ හිත මං කිලෝ ගාණ කාලා කාලා යන්තම් කිලෝ 80ක් ඉතුරු කරගත්තා. 70ක් ඉතුරු කරගත්තා. නේද? පොඩි කාලේ නම් කොච්චර කෑවද? කොච්චරද ඉතුරුනේ? එහෙම කරලා යන්තම් මේ ශරීරය හදාගත්තා. නේද? නමුත් පොඩි කාලේ කන්න කිව්වොත් මේ හැමතැනම ගා ගන්නවා. ඇවිදින්න කිව්වොත් යන්න කිව්වොත් යන්නේ කොහෙවත් යවෙන්නේ කොහෙවත්. ඒ පුංචි ශරීරයේ හැටි. මේ හිත දැන් මොකද? කය නම් දැන් හැදිලා හිත තාම පොඩි එකා වගේ යන්න කියන්නේ කොහෙවත් යවෙන්නේ කොහෙවත්. ආන් ඒ සිහියෙන් මම තාම වර්ධනය නොකරගත්ත හිතක් සහිතව ජීවත් වෙන්නේ. කය වර්ධනය කරගෙන, මස් වර්ධනය කරගෙන. හැබැයි හිත වර්ධනය කරගෙන නැහැ. ඒකයි මට මේ හරි දෙකක්වත් යන්න බැරි මගේ කය තුල හිත තියාගෙන. හරිද? මේක නොකරගත් එකේ සාපයට මට මේ වගේ මස් ශරීර හම් වෙලා. සසර ජීවිතයේ නේද දුක් සහිත ජීවිත ලැබිලා. හරිද? මේ මොකද මේ හිත පුහුණු නොකරපු එකේ වරදට දඬුවම. එහෙනම් බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙන මේ වෙලාවේ මම මොකද කරන්න ඕනේ? දැන් පටන් ගන්න ඕනේ වැඩේ. ඒකයි මම මේ පටන් ගත්තේ අද බුද්ධ ආදී ආර්ය උත්තමයන්න් වහන්සේලා ගිය ගමනයි මම මේ යන්න ලෑස්ති වෙන්නේ කියලා ලොකු මේ පත්‍යවේක්ෂාවක් ඇති කරගන්න ඕනේ. හරි උන්වහන්සේලාගේ පුහුණුවයි මම මේ පුහුණු කරන්නේ නේද? එහෙම අදහසක් මම කොච්චර ගමන් ගියාද? කොච්චර පාරවල් ගියාද? කොච්චර කුඩ දිග අරගෙන ගියාද? කොච්චර වැස්ස ගියාද? කොච්චර අවුවේ ගියාද? ඒ හැමතැනම ගියේ කෙලෙස් සහිත ගමන. දැන් මම මේ යන ගමන මොකද්ද? නිකලෙස් ගමනක් බුද්ධ ආදී උත්තරමයන්න් වහන්සේලා ආගිය ගමනයි මම මේ පුරුදු කරන්න කියලා වීරිය උපදවා ගන්න ඕනේ. එහෙම උතුම් දෙයක් පුරුදු කරන්න හිත එකඟ කරන්න පුරුදු වෙනවා කියලා වීරිය උපදවා ගන්න ඕනේ. හරිද? එහෙම වීරිය උපදවා ගත්තාම Tamanට මහා පහසුවක් එක්ක මේවා කරන්න පුළුවන්. ලොකු වීරියක් එක්ක කරන්න පුළුවන්. ඒකද අත්හදා බලන්න මම මේ කියන්නේ බොරුද කියලා. හරිද? ඔය විදිහට නැවති නැවති නැවති නැවති නැවති නැවති අර හිත විසිරෙනකොටම ආය අදිස්ථානයක් ගන්නවා ආය හිමින් සක්මන් කරනවා ආය අදිස්ථානයක් ගන්නවා ආය හිමින් සක්මන් කරනවා මේ විදිහට තීන මිද්දේ දුර වෙනවා හිත විසිරෙන එක දුර වෙනවා දුම වැඩේ වෙන්නේ මුළු ශරීරයම දැනෙන්න පටන් ගන්නවා ඉතාලම හොඳට දැනෙන්න පටන් ගන්නවා හරි බලන්න කරලා අන්න එතකොට හොඳට දැනෙනවා මේ නැගිටගෙනාට ඉක්මනට ඉඳ ගන්න තිබ්බනම් මම දන්නවා දැන් වෙන වැඩේ කියලා. ඉක්මනට ඉඳ ගන්න හිතනවා ගිහිල්ලා. මේ වෙනකොට අර කමටහන තිබ්බ හින්දා වෙහෙසත් අඩුයි. තීන විද්‍යාවත් අඩුයි. හිත විසිරෙන ගතියත් අඩුයි. හිතේ එකඟ බවක් තියෙන හින්දා ප්‍රීතියකුත් තියෙනවා. ඉතින් ගිහිල්ලා ඉඳ ගන්න වේගෙන් කමටහන වැඩෙනවා. හරිද? හැබැයි ටික වෙලාවයි. ටික වෙලාව කරනකොට ආයෙ පරණ වැඩේට එනවා. එතකොට මොකද කරන්න ඕන? ආයෙ නැගිටිනවා. අර කොයි වෙලාවද නැගිටින්නේ? දෙවෙනි ප්‍රහාරය. <laughs> හරිද? නිදිමතෙන් එන දෙවෙනි ප්‍රහාරය ආවද නැගිටින්න ඕනේ. නැගිටලා මොකද කරන්නේ? ආයෙ සක්මන් කරනවා. ඔන්න ඔය ඔය ක්‍රමයට දවසම වුණත් භාවනා කරන්න පුළුවන්. අර තිබ්බ ලොකු ප්‍රශ්නේ නෑ කකුල් රිදෙන ඒවා, කොන්ද රිදෙන ඒවා නෑ. හරි ඔය විදිහට පුරුදු වුණාට පස්සේ පසුව පුළුවන් සක්මනේදී භාවනාව කරන්නත් පුළුවන්. නමුත් උග්‍ර සමාධියකට ප්‍රබල සමාධියකට පර්යංකේ ඉඳගෙන කරන්න ඕනේ. මොකද නැත්තම් සක්මනටත් අපි අපේ දැන් මේ බලන්න මම මේ අත ඔස්සනවා. මේ අත මෙහෙම ඉස්සෙන්නේ මේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධව මේක ඉස්සෙන්නේ. කුමන බලයකින්ද? මේකට බලය දෙන්න අන ලැබුණේ කොහෙන්ද? මගේ සිතෙන්. ඒක නැත්තම් මේක වෙන්නේ නැහැ. මම මේ ගානට අත උස්සනකොට මම අපවත් වුණා නම් කඩාගෙන වැටෙනවා පල්ලෙහාට. නේද? එහෙනම් අපේ සියලු ක්‍රියාවලට අපේ හිතේ හිතෙන් ලැබෙන වේගයක්, හිතෙන් ලැබෙන අදිෂ්ඨානයක්, හිතෙන් ලැබෙන අනක් ඕනේ. එහෙනම් වෙන ක්‍රියාවකුත් එක්ක මෙනෙහි කිරීමක් කරද්දී ඒ මෙනෙහි කිරීම තුළම අකණ්ඩව රැඳෙනවද නැත්නම් මාරු මාරුට වෙන්නේ? දැන් අපි දැන් ඇවිද ඇවිද අපි මෛත්‍රිය වඩනවා කියලා ඒක නරක නෑ. හොඳයි, ඉතා හොඳයි. නමුත් එතන අකණ්ඩ මෛත්‍රී සිතුවිල්ලක්ද නැත්නම් ඛණ්ඩණය වෙවි දෙන්නේ? ඛණ්ඩණය වෙවි එන්නේ ඇවිදින්න ආ දැන් දකුණු කකුල උස්සන්න කියන්න සිත් පේලියක් පහළ වෙනවා මෛත්‍රියට ආයෙ සිත් පහළ වෙනවා. දැන් අකණ්ඩ මෛත්‍රී සිත් පහළ වෙන්න නම් තමන්ගේ කය එක ඉරියව්වක එක ඉරියව්වක තියෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට හිත අපිට ඒකාග්‍රතාවයකට පත් කරගන්න පුළුවන්. මේ උපක්‍රමය ගොඩාක් වටිනවා ආනාපාන සතිය වඩන අයට. මොකද මේ අපි කරේ කයෙහි ඇතිවෙන වේදනාවට සිත යොමු කර ගැනීම. එහෙම නේද? ආනාපාන සතියේදීත් අපි කරන්නේ කායික වේදනාව කියන කාය සංපස්සජ වේදනාවෙන් තමයි ආනාපාන සති නිමිත්ත ග්‍රහණය කරේ. මතක ඇති ආනාපාන සතිය ගැන අපි මේ නිවන් මාර්ග දේශනා මාලාවේ සම්පූර්ණ විස්තරයක් කරා. එනේ හිතයි අප්පෝ අපිට ඒවා බලන්න බෑ බය වෙන්න එපා ආය ආය කරනවා අපි ඉදිරියේ. හරිද? ඒ අවශ්‍ය අවශ්‍ය භාවනා උපදෙස් නැවත නැවත ලබා දෙනවා. ඉතින් ඒ විදිහට මේ මෙහෙම පුහුණු කරන්ඩ මේක දවසකට දැන් මම ඉතින් කියන්නේ ඔක්කොටම විවේකයේ අඩුයි. නමුත් තියෙන විවේකයක් හොයාගෙන පුළුවන් අය දවසකට පැයක් දෙකක් හරි ගමන්නේ. දෑසන නැගිටලා හරි නිදිමත එන වෙලාවෙ නම් භාවනා කරන්න හිතන කොටත් අමාරු නම් භාවනාව ගැන හරි මොකද කරන්න ඕනේ? සක්මනට හිත යොමු කරන්න. කිසිම භාවනාවක් ඉඳගෙන කරන්නේ නැතුව මුලදී ඕනනම් සක්මන්ම කරන්න මේ කය තුල හිත තියාගන්න අපි පුරුදු කළොත් කය තුල හිත තියාගන්න පුරුදු කළොත් හිත විසිරෙන එක ඉක්මනට අඩු කරන්න පුළුවන්. හරිද? ඇත්තටම කියන්න බලන්න ඔය ක්‍රමයට පුහුණු කරොත් හිත එකඟ කරගන්න එක සිද්ධ වෙනවමද නැද්ද? මං කියන හින්දාද කියන්නේ? මං කියන හින්දාද කියන්නේ? නෑ. ඉතින් මන්නේ දැන් කිව්වේ. නෑ නෑ අන්න ඒක තමයි අපිට තේරෙන්න ඕන වැඩේ. අපිට හොඳට පසක් වෙන්න ඕනේ මේක කරොත් මේක වෙනවා කියලා. මම පුංචි කාරණාවක් අහන්නද ඇත්තම කියනවනම් කරලා බලන්න ආස හිතෙන්නේ නැද්ද? ඔහොම කිව්වහම මමත් මේක කරලා බලන්න ඕනේ කියලා ආස හිතෙන්නේ නැද්ද? අන්න බලන්න අන්න එහෙම අපිට මේ කෙලෙස් වලින් අයින් වෙන්න උනන්දුවක් ඇති කරගන්න ඕනේ. ඊළඟට මම පුංචි පණිවිඩයක් කියන්නම් මේත් එක්ක. ඇයි අපිට බැරි අපේ නිවෙස් වල සක්මන් මළුවක් සකස් කරගන්න? දැන් ඉතින් ඔය තියෙන්නේ මොනවද මේ නේද? වතු පිටි සකස් කරන්න නේවා තියෙන්නේ නේද? ස්කේපින්, ලෑන්ඩ්ස්කේපින් තියෙන ඒ වගේ කට්ටියටත් කියලා අපිට පුළුවන් වෙන්න ඕන බෞද්ධයාගේ විලාසිතාව නේද? තියෙනවනේ එක එක විලාසිතා තියෙනවනේ නේද? එක එක මේක තමයි අපේ ක්‍රමේ. අපේ ක්‍රමේ. බෞද්ධ නිවසක තියෙන තිබිය යුතු එක අංගයක් තමයි සක්මන් මළුව සහ භාවනා ආසනය. හරිද? ඕන වැදගත් gedaraක මේක තියෙන්න ඕනේ. මේක ලස්සනට හදන්න ලස්සනට ගහක් හදලා නිදහසේ භාවනාවක් කරන්න පුළුවන් තැනක් හදලා චූටි සක්මන් මළුවක් හදලා වැලි ටිකක් එහෙම දාලා තියෙනවා. ඒතර ඔන්න කවුරු හරි එනවා. ඊට අමතරව තව ඉතින් ඔය අර මේ මොනවද ශාරීරික වර්ධනය සඳහාත් ඔය පොඩි තැනක් තියාගෙන ඉන්නවා නේද? අර බඩු එහෙම තියාගෙන ඉන්නවා. දැන් කවුරු හරි එනවා මේ මොකද්ද? මේ වගේ මේ කාය වර්ධනය කිරීම සඳහා මේ ව්‍යායාම කරන්න තියෙන තැන. අර මොකද්ද? ඒ තමයි මගේ සිත වර්ධනය කිරීම සඳහා මේ පුහුණු වීම කරන තැන. එතකොට ඒ මොකද්ද? එතකොට කියන්නේ අහපෙක්කනාට ඇයි ඔහේ හිතාගෙන ඉන්නේ කයක් විතරක් තියෙනවා කියලා. කයක් විතරක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න අය ළඟ තියෙන කාය වර්ධන සඳහා තියෙන තැන් විතරයි. සිතක් තියෙනවා කියලා දන්න අය චිත්ත වර්ධනය සඳහාත් එකක් හදා ගන්නවා කියලා අභිමාණයෙන් කියන්නේ. හරිද? ඉදිරි කාලවල වල වැදගත් ගෙවල් වල වැදගත් තැන් වල වැදගත් බෞද්ධයන්ගේ නිවෙස් වල සක්මන් මළුව අනිවාර්ය අංගයක් විය යුතුයි. සක්මන් මළුව සහ භාවනා ආසනය. ඒක අරණ්‍ය වලට පන්සල් වලට විතරක් තියෙන එකක් නෙවෙයි. ඒක ගිහියත්න්ගේ නිවෙස් වල ලස්සනට හදලා තියෙනවා. හරිද? ඒක ආදර්ශයක් විදිහට සකස් කරන්න දැන් ඉතින් පුරුදු පුහුණු වෙන්න වැලි ටිකක් දාලා ලස්සනට ගඩොල් වලින් වටේ හදලා හරිද ඉඳගෙන භාවනා කරලා සක්මන් කරන් ඉස්සරහා සකස් කරලා තියන්න. එතකොට අපේ අපිට ආවේනික දෙයක් අපේ නිවෙස් වල තියෙයි. ඉතින් ඒකින්ද මේ සක්මන් භාවනාව කියන එක හැමෝම පුරුදු පුහුණු කරන්ඩ ඉතින් හැමෝටම මම මතක් කරනවා තමන්ගේ ජීවිතයේ ධර්ම එකතු කරගන්න ප්‍රායෝගිකව ඉතා පහසුවෙන් අපිට පුළුවන්කමක් තියෙනවා. ඒ සඳහා බෙල ගැහෙන්න අපේ අභිමානය අපේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන මේ ජීවිත සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන තමන්ගේ හිත මහා ප්‍රතාපවත් හිතක් බවට පත් කරගෙන තාම ප්‍රබල චරිතයක් බවට පත් වෙලා මේ ජීවිතය සාර්ථක කරන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති